මගේ ප්‍රශ්න තමයි සර් යම් කිසි වෙලාවක අපි දැන් භාවනා කරනනේ භාවනා කරන්නේ මොන විදියද හොඳම ක්‍රමය මොකක්ද කියන එක තමයි මේ මට පොඩ්ඩක් දැනගන්න ඕනේ. ඊළඟට භාවනා කරනවා කියන වචනේ ඇත්තටම ස්වයං යෝජනා කරනවා. ස්වයං යෝජනා. සමුන්ගේ මට අම මට යෝජනා කරනවා කියන්නේ. මට මේක කරගන්න මම මේක කරගන්න තමයි යෝජනා. එන්නේ යෝජනාව තමයි අපි භාවනා කියලා කියන්නේ. ඔය ස්වයං යෝජනාව. මේ ස්වයං යෝජනාව ඔබ කළ යුතුයි. ඔබ කළ යුතු ස්වයං යෝජනාව මොනවද? ඔබ ඔබට යෝජනා කරනවා. ඉතින් මේකට යෝජනා කරනවා. ඒක ඔබට ඒ අවශ්‍යතාවය කොහොමද? ඒ අවශ්‍යතාවය හොඳට හිතර ගන්න. ඕනනම් ඔබට අවශ්‍ය නම් පුළුවන් භාවනාව කරලා කියන්න ඔබ ඔබ නිවා ගන්න විස්තර පස්සේ ඇති කර ගන්න ඔබට පුළුවන්. මේ ඉඳලා පහළට ගයින්. ඉතල 10 ඉඳලා පහළට ගයින් 10 9 8 10 5 ඒකට ඒක බිල්ලෝට ඉක්මනට ගන්නේ නැතුව ටික ටික ටික ගන්නේ. නැත්නම් ඔබ බලන්න ජීවිතේ පස්සට යනවා. 100 99 98 96 95 99 99 පස්සට යන්න පුළුවන්. නමුත් එහෙම ගිහිල්ලා ඔබට පුළුවන් ඔබ සම්පූර්ණ ඒතර ඔබ නිවෙනවා. ඔබ මොකෝත් ප්‍රශ්නයක් වෙන්නේ නැහැ මොකද ඔබට පස්සට යනකොට ඔබ මුළු කල්පනාවක ධානයක තමයි ඉන්නේ. පස්සට ගන්නේ. එහෙම ගන්නට පස්සේ ඔබ නිවෙනවා. නිවෙනට පස්සේ ඔබට පුළුවන් ඔබත් එක්ක සාකච්ඡාවක් මම ඔබ මම මේ තත්ත්වයට පත් කරන කහත්කයි මම ඒක කරනවා. මම ඔබට හරිම ආදරේ. මම ඔබ බොහොම හරි තත්ත්වයට ගේනවා. ගේනවාමයි. දිවිහිමින් මම ගේනවා. මම වැරදි කරන්නේ නැහැ. මම හරි දේමයි කරන්නේ. මම හරි දේමයි කරන්නේ. ඒ නිසා මාව සාර්ථක වෙනවා කියලා මම දන්නවා. ඒ නිසා මට මම හරි සන්තෝෂයෙන් ඉන්නේ. තේරුම් බගත්තට ඔබලගේ මම පුදුම පුදුම තාක්ෂණික දේවල් මම ඔබට ඔබෙන් තරංග ධාරාවක් පිටිස් කරන බව මම දැනගෙන හිටියේ නෑ. හරිම පුදුමයි. මම දැනගෙන හිටියේ නෑ තරංග ධාරාවක් ඔබෙන් පිටිස් කරනවා කියලා. ඉත කියන්නේ ආකර්ෂණ බලයක්, විශ්වාකර්ෂණ බලයක් කියලා මම දැනගෙන හිටියේ නෑ. ඔබෙන් මේවා ඔබේ ඔබට මම මේවා කතා නොකර ඔබව මම අතහැරලා දාලා තිබුණේ මට සමාව වෙනවා. මම අලුතින් දැන් මම හිතන්න පටන් ගන්නවා මගේ අවශ්‍යතාවය මම කතා කරන්න පටන් ගන්නවා. ඔබ එතකොට මට අවශ්‍ය දේ මගේ අවශ්‍යතාවය ඉස්සරලා දෙනවා. ඒ බව මම දන්නවා. ඒ නිසා ඔබ ස්තුතියි මගේ ප්‍රාර්ථනා විශ්ල කරලා දෙනවා කියලා ඊළඟට ඔබේ සංයෝජනා ඔබේ ප්‍රාර්ථනාව කියන්නේ. එහෙම හැමදාම දවසකට දෙතුන් වතාවක් අවස්ථාවවල කාර්යයේ යද්දී බස් එකේ යද්දී ට්‍රේන් එකේ යද්දී මේ කියන්නේ. තනියෙන් ඉන්නවනම් බය දුක කතා කරනවා. නැත්තම් ඉතින් මේ මේ මේ මේ ගේම් එකක් කරගන්න. මේ ගේම් එකක් කරගන්න. It's a game, of course a game. අපි ඔබ තියෙනකොට අපේ මහ මොලේ මේ නිතර නිතර තියෙන දේ මහ මොලෙන් යනවා නැත්නම් මේ මහ මොලේ කොටස් දෙකයි. එකක් සිහි නැති මොලේ, එකක් සිහි මොලේ. සිහි මොලේ කියලා කියන්නේ මහ මොලේ. සිහි නැති මොලේ කියලා කියන්නේ කුඩා මොලේ. සිහි නැති මොලේ තියෙන බලය, සිහි මොලේ තියෙන බලයට වඩා බිලියන ගාණකින් වැඩි. බිලියන ගාණකින් වැඩි. අපි යමක් පුරුදු වෙනවා කියලා කියන්නේ සිහි නැති මොලේට ඒ කාරණාව බාර දෙනවා. පුරුදු වෙනවා කියන්නේ. පුරුදු නැත්තම් පුරුදු නැති දෙයක් අපි කියන්නේ ඒක පුරුදු නැති දේවල් අපි කරන්නේ මහ මොලේ. පුරුදු දේවල් අපි කරන්නේ කුඩා මොලේ. කුඩා මොලේ කියලා කියන්නේ සී නැති මොලේ. මහ මොලේ කියලා කියන්නේ ඒ එයා සී මොලේ. සිහි මොලේ. එනිසා හොඳට මතක තියාගන්න සිහි මොලේ. දැන් ඩ්‍රයිවිං පුරුදු නැති කෙනෙකුට වාහනයක් දුන්නොත් එහෙම එයාට වාහනේ ගෙනියන්න වෙන්නේ සිහි මොලේ. ඩ්‍රයිවිං පුරුදු නැති කෙනෙකුට. පුරුද්ද කියලා කියන එක තියෙන කුඩා මොලේ. එතකොට පුහුණු පුහුණු කියලා කියන්නේ පුහුණු නැති කරනවා. පුහුණු වෙනවා කියලා කියන්නේ. පුහුණු කරනවා කියලා කියන්නේ පුහුණු නැති කරන. ඒ කියන්නේ ඩ්‍රයිවිං වලට ඩ්‍රයිවිං බැරි නම් එයා ඩ්‍රයිවිං බෑ. ඒතර පුහුණු වෙනවා ඩ්‍රයිවිං. පුහුණු නැති කරනවා නම් පුහුණු කරනවා කියලා කියන්නේ. පුහුණු නැති කරපුවාම අන්න ඩ්‍රයිවිං යාගේ ඇඟට එනවා. ඩ්‍රයිවිං යා ඔලේ නියුරෝ අලුත් නියුරෝ සිස්ටම් එකක් ඇගේ ඇඟ ඇතුලේ වැඩෙනවා. සොෆ්ට්වෙයාර් එකක් වැඩෙනවා. ඊට පස්සේ යන වාහනය දුන්නා ඒ ලස්සනට පාරේ යනවා. ඒ ඒ ඒ ඒ වාහනේ ඩ්‍රයිව් කරන්න පුළුවන් වෙන්නේ මහමොලෙන් නෙමෙයි කුඩා මොලෙන්. මහමොලෙන් ඩ්‍රයිව් කරොත් එහෙම ඔබට හැතැම්ම 10ක් යන්න සෑහෙන කාලයක් යන්න පුළුවන්. ඒ කුඩා මොලේ ඩ්‍රයිවිං කරන පුද්ගලයා පුරුදු පුද්ගලයාට හැතැම් 10ක් යන විනාඩි 10ක් යන යතු ඇති. ඉතින් මේ මේක තමයි සැබෑ තත්ත්වය. ඒ නිසා අපි විතර කියන්නේ ඇයි මේ සිහි නැති මොලේට යමක් ගන්න. ඉතින් මතක තියාගන්න මෙන්න මේ කතාව. setting goal මේ ගෝල් එක කුඩාමලට දාගන්න තමයි ඊළඟ අමාරු අමාරු වැඩි. ඒ කුඩාමලට දාගන්න නම් නිතර නිතර නිතර නිතර කියන්න. අන්න භාවනා කරනවා කියන්නේ යෝජනා කරනවා දවසට තුන්ම කරවතාවක් මුස්ලිම්වරු පල්ලියට යනවා මුස්ලිම්වරු පල්ලියට යනවා කියලා කියන්නේ කොන්න ඔය කාරණාව. ඒ කියන්නේ සමුදි කාරණාව ඉෂ්ට කරගන්න කුඩාමලයට මේ යෝජනාව ඇතුළත් කිරීම තමයි ඒකට තියෙන අභ්‍යාසය. ඒක ඇතුළත් කරන් පස්සේ මේ වැඩේ නිකම්ම සිද්ධ වෙනවා. ආත්මක අය ඔයාලා වෙනම ගෲප් එකකට ඉන්න. වෙන කාලෙත් එක්ක නඩුව ධනාත්මකයි ගෲප් එකක් තුල ඉන්නේ. ප්‍රශ්නයක් නැහැ. ඔය ඉඳලා හිටලා වයින් එකක් හෝ බියර් එකක් අරගෙන බිව්වට කමක් නැහැ. ඒකෙන් නිතරම හානියක් වෙන්නේ නැහැ. ඔය කඩාලේ වැඩේ තබන්න එපා. පවුනේ. ඔය හොඳ නැහැ. වෙනකරිය පොඩ්ඩක් ට්‍රික් කරලා ඔය කටුලක් ගන්න. ඒක ප්‍රශ්නයක් නැහැ. මේක ප්‍රශ්නයක් නෑ. ඒක හිතන්න බෑ. මේකට ගියාම කණ්ඩක් නැහැ. පොඩ්ඩක් අජු අනිවාර්යයක් උසාවිය. ශරීරය ඇතුලේ උසාවිය හදවත. එයා තමයි දඩුව දඩුවම් දෙන්නේ. එයා තමයි සීරියස්. එයා වඳුරන් අතුන් තමයි ගොඩක් වැඩ අප්සෙට් කරගන්නේ. ඒක අපි කතා කරන්නේ නැහැ හදවත. හදවත කියලා කියන්නේ පුදුම සාධාරණ සංකේතයක්. ආදරයේ සංකේතයක්. දෙත්‍ය සංකේතයක්. සාමයේ සංකේතයක්. හදවත කියලා කියන්නේ මම පුදුම දෙයක්. අපි හදවත ගැන තව ටිකක් තව ටිකක් දුරට ගිහින් කතා කරමු. දැන් මම තාම මදි. තාම අපිට දැනුම මදි. තාම ඔයාලා ටිකක් ඉන්නේ සැකෙන් බවක් මට පේන සමහර උදවිය. ඒකනේ තරක කරන්නේ. දැන් හොඳයි ඉතින් මේක තරක කරන එක මම ආසයි. ඒකට මේ ඒක අවබෝධ වෙනකොට අවබෝධ කරගන්න. වැඩ ගන්න. වැඩ ගත්තේ නැත්නම් මේකෙන් ඇති වැඩක්. වැඩ ගන්න. වැඩ ගන්නකොට තමයි ධර්මයේ සංසදයයි. අමුගේ වැඩේ වෙනවා නම් තමයි හරි. නැතුව නිකන් බේස් සීට් එක තියාගෙන ඒකට ඉලෙඩේ සනීප වෙන්නේ නැහැ නේ බේස් බොන්ඩ් වල. වාකුදාවෙන් ලෙඩ සනීප වෙන්නේ නැහැ. ඒක තමයි අපේ ජීවිතය සාර්ථක කරගන්න මේ ධර්මයේ ඉදිරියදා ජීවිතේ උදාහරණ. දැන් අද ඔබ ඉගෙන ගත්තේ මොනවද කරන්න අද මගේ සාකච්ඡාවෙන් පස්සේ? මම ගත්ත වචනේ මන්ත්‍රය ප්‍රබලයි කියන එක තමයි. සීල කතා කරන්නේ නැතුව ධනම කතා කරන්න කියන එක තමයි ඉගෙන ගත්තේ සර් අද. මේ ක්‍රියාකාරීත්වයෙන් වෙන හාස්කම තමයි ගැන මම නම් තේරුම් ගත්තා. හාස්කම ඇත්තම පුදුම දෙයක්. මිරකල්ස් දෙන්නේ සහ මිරර් කියන වචන දෙකට ඇල්ලලා තියෙන්නේ ඒකයි. ඔය කැඩපතත් එක්ක කතා කැඩපතට ඉංග්‍රීසියෙන් කියන්නේ මිරර් කියලා. ඒ මිරර් තුලින් තමයි මිරකල්ස් හැදෙන්නේ. ඒකයි ඔබේ මිරකල් ගන්න ඕන නම් ඔය හැමදාම කැඩපතත් එක්ක කතා කරන විනාඩි දෙකක්. ඒක කතා කරලා රිලජයිස් කරන්න අවසර කතා කරලා සෑන් කරලා. බලන්න වෙනස කොහොමද කියලා දීලා. පති දෙකක් කරනකොට බලන්න වෙනස කොහොමද කියලා. වැඩ කරනවා කියන්නේ පුදුමදී වැඩ කරනවා. ඔලේ හරි ආසයි ෆ්‍රෙෂ් කරා. ඒකයි සාමාන්‍යසු ප්‍රසංසාවට හරි කැමති ඔබට ඔබ ප්‍රසංසා කරන්න ඕනේ. ඔබට වෙන කෙනෙක් ප්‍රශංසා කරනකොට කොච්චර ආසයිද? ඒ හා සමානමයි ඔබට ඔබ ප්‍රශංසා කරනකොට. ඉතින් මේ දිවේ තියෙන මේ බලය මේ වචනේ උච්චාරණයේ තියෙන බලය දිවේ වචනේ මැතිවීමෙන් අපිට දැනෙන දේ දැනෙන දේ ඇසෙන දේ ඇසීමෙන් නැවත මොළය තුල ක්‍රියාත්මක වීමෙන් ඒ දේ ඇතින ඒ බලය හාස්කම right there there තම තමුන්ට අවශ්‍ය කාරණේ නිතරම මන්ත්‍රණයක් කර කර මතුරන්න ඕන හොඳයි හොඳයි. ඊව හරි. හැබැයි එහෙම එකක් තියෙනවා. දැන් ඉතන එක තමයි අපිට තියෙන ප්‍රශ්නේ. දැන් අපි ඕනේ හිතන්න. තව එකක් තියෙනවා සජීවා. හිතන්න පටන් ගත්තට පස්සේ ඊළඟට හිතෙන්න පටන් ගන්නවා. අන්න එතකොට තමයි ප්‍රතිඵලය. ඔව් පිටිවිලි හරි. ඔය මොනවා හරි කරන දෙයක් ඒ කියන්නේ පවතින ධර්මයට හරි යහපත් විදිහටම හිතනද මේ දැන් අපි කතා කරු යහපත් විදිහට හිතුවොත් යහපත් විදිහේ ප්‍රතිඵල ගැන විතරනේ පොදුවේ. ඔව්. එතකොට අයහපත් දේම කරන කෙනෙකුත් ඔය සිතුවිල්ලේ මේදුවෙත් ඒ කෙනාගේ සිතුවිලි දිෂ්ට වෙනවා. ඒකද අපි අපි දැන් තව පැත්තකින් බලමු මස් මරන කෙනාට මස් මරන දේ පාපයක් හැටියට වැරද්දක් හැටියට දකින්නේ නැත්නම් රස්සාව පැත්තකින් තියලා. එතකොට මේ මනුස්සයා මේ මනුස්සයාගේ සිතුවිල්ලෙන් හිතුවොත් ඒ දේ සිද්ධ වෙන්න එපා. සර් කියන විදිහට. ඒ එතකොට ඕක පාලනය කරන්ඩ අපතුලින්ම මොන හරි දෙයක් එළියට එනවද? එහෙම නැත්නම් කවුරු හරි පාලනය ඒ කියන්නේ ධනාත්මක සිතුවිලි ඇති කරගන්නේ කොහොමද සිතේ? ඒ කියන්නේ තීරණය කරන්නේ කොහොමද මේක යහපත් සිතුවිල්ලක් මේක අයහපත් සිතුවිල්ලක්. ඒක එන්නේ ඒ පුද්ගලයා ජීවත් වෙන සංස්කෘතිය සංස්කෘතියත් එක්ක අර දැන් මුස්ලිම් කෙනෙකුට මුස්ලිම් කාන්තාවකට පුළුවන් එළියක් මරන්න. එළියක් මරලා අමගාන මස් බෙදලා එයාට කියලා කන්න පුළුවන් බලයක් තියෙනවා. බෞද්ධ කෙනෙකුට කරන්න බෑ. ක්‍රිස්තියානි කෙනෙකුට කරන්න බෑ. ඒ ඒ එතන ඒ දර්ශනය උගන්ලා දෙන එක පිනක් කියලා. දැන් මට්ටම පල්ලියට යනකොට මේ ලංකාවේ අපි කියනකෝ මේ මොකද දන්ත ධාතු තියෙන දෝර පන්සලේ යනකොට තියෙන මල් තමයි දෙපැත්තේ තියලා තියෙන්නේ පන්සලට ගෙනියන. හැබැයි මක්කම පල්ලියේ තියලා තියෙන්නේ එළුව රෑන, පැටලු රෑන, කොටු රෑන, මූ රෑන, කුකුළු රෑන ඒ වගේ තමයි ඒ තියෙන්නේ. ඒකෝද එතන මල් වෙන්නේ ඒවා. ඒවා කපලා සුද්ධ කරලා තමුන්ගේ අතින්ම කපලා මේ බාර දුන්නන් පස්සේ ඒක ලොකු පින්කමක් විදිහට තමයි එතන උගල්ලා තියෙන්නේ. ඒකෝට ආගමික සංස්කෘතියත් එක්ක ඒ පුද්ගලයාගේ චින්තනයේ වෙනසක් තියෙනවා. නමුත් එයා ඒක පව් අපි පව් කියලා දැකද්දී එයාට පින් වෙන්න පුළුවන්. අපි පින් කියලා දැකද්දී එයාට පාපයක් වෙන්න පුළුවන්. ඒක ඒ පුද්ගලයාගේ මොලේට දාලා තියෙන සිස්ටම් එකට යනවා නිසා ඒකට වෙනම විශේෂ පාලකයක් ලෝකේ නැහැ. නෑ එතකොට සර් එතකොට සර් කියන්නේ ඒ කියන්නේ චින්තනය දියුණු කරන්න පුළුවන් ඒ කියන්නේ සොෆ්ට්වෙයාර් එක හදන්න ඕනේ අපි කියලාද සර් කියන්නේ අපි ජීවත් වෙන පරිසරයට අදාළව ඒක ඒක ඒක එයාගේ ආගමික සංස්කෘතිය ජීවන සංස්කෘතිය එයා ඒ ඒ ඒත් එක්ක වෙන එක අපිට කියන්න බෑ දැන් මස් මරන මාළු වලන කෙනෙකුට අපිට ගිහිල්ලා කියන්න බෑ මාළු වලන්න එපා පවුද්ද එයාට ඒක කොහෙන්ද තියාගෙන කියන නෑ මට දෙයයන් වාසේ පාර වෙන්න දෙයයන් වාසේ මාව මාළු වයින් දෙකෙන් යනවා අපේ දෙයයන් වාසේ කියලා තමයි පහින්නේ ෂුවර් එකට මට හොඳට මාළු ඩෝර් මාළු වුණා. එතකොට එතන තියෙන චින්තනේ බෞද්ධයෙකුට කිය බෞද්ධෙක් සමානව සතු මරන්නේ නැහැ. එයාට කියනවා අපේ මට නම් හරියන්නේ නැහැ මට කාටවත් සතු මරන්න බෑ මාළු ඉස්සත් මරන්න බෑ. එයාට චින්තනේ වෙනවා. එයාට ඒක මොදින්ගට ඒක හම්බෙන්නේ. ඒකේ සමාන එකෙන් දඩයක් මෙයාලත් එක්ක ගියාම දඩයක් හම්බෙන්නේ නැහැ. මේ නෑ මේ මේ හරියන්නේ නැහැ දඩේකට කියන්නේ. ඒ කියන්නේ අර දඩේකට අතවැඩි මොකක්ද කියලා දඩයක් කරන්න යන්න බෑ. දැන් චින්තනයේ කියන තරංග වල දිනුකමක් අනිත් කෙනා. ඒ කියන්නේ අතන ඉස්සරලා කියපු කතන්දරේ ඒ කියන්නේ අර මිනිස්සයා මේ පැත්තට හරවන්න බැරුව ගියේ එයාගේ දැන් සමහරෙක් කියනවා ගමනක් යද්දී අපිට මග මොන හරි කරදරයක් වෙයි කියලා. මගේ සාමාන්‍ය මගේ පොදු පිළිගැනීම තියෙන්නේ ඒ ගමන යද්දී ඒගොල්ලන්ගේ කරදරයක් නොවුනොත් තමයි පුදුමේ තියෙන්නේ. මොකද ඒගොල්ලන් මුලින් ඉඳලම ලෑස්තිලා යන්නේ කරදරයක් බලාපොරොත්තු වෙයි. එතකොට මනස හැඩගස්සගෙන යන්නේ යන කාණ්ඩේ තුන් දෙනෙක් හරි හතර දෙනෙක් හරි පහ දෙනෙක් හරි කරදරයක් බලාපොරොත්තු යන්නේ. එතකොට තරංගවල බලපෑම වැඩි කෙනාද දිනන්නේ එතනදී නැත්නම් අතන අර මම කියපු තැනද ඉන්නේ. ඒ කියන්නේ පරිසරය තුලින් තීරණය කරන කෙනාද එහෙම නැත්නම් තරංගවල ශක්තිය වැඩි කෙනාද? එතන කරදරයක් වෙනවා කියලා දැඩි විදිහට කරදරයක් වෙනවා කියන එක පුදුමයට එක්කෝ ඒ පුදුමය දැඩිව විශ්වාස කරොත් එයාට පුදුලිකම කරදරයක් වෙනවා. එයාගේ හරිය මැච් වෙලා මොනවා හරි උත්සුක් හරි වෙලා එයාට මොනවා හරි කරදරයක් වෙන්න පුළුවන්. හැබැයි පොදුවේ සිත් ඔගනයිස් කරන එක කියලා කියන්නේ අපි ආරක්ෂිතයි අපි අපි ඉතාම සතුටින් ගිහිල්ලා යනවා ඒක විශ්වාසයෙන් කියලා ඒ චින්තනය යන මනුස්සයාට අර සංඩායම අරන් ඉඳලා පෞද්ගලිකව එක්ස්පීරියන්ස් එකක් එහෙම කරගන්න පුළුවන් ඒ නිසා ඒ ඒ අර ඒ සිතිවිල්ලත් එක්ක තමයි පුදුලට මේ කාරණාව වෙන්නේ යහපත් මනුස්සයෙකු කොහොමද කරදරයක් සිද්ධ වෙන්නේ? යහපතම පතන මනුස්සයර යහපත මොනවද සිද්ධ වෙන්නේ? එනවා යහපත් සිතුවිල්ල ඇති කරගන්න, ඒ කියන්නේ අපි මොලේ හසුරවන්න ඕනේ නැද්ද? ඔය කියන අන්තිම කාරණා හරුණහම. ඒ කියන්නේ මුලේ ඉඳලා ඒ කියන්නේ අපි අවුල් මොලයක් තියාගෙන මොලේට අපි පණිඩියක් දීලා තිබුණාට ඒ කියන්නේ මේ දේ මට මේ දේ කෙරෙන්න ඕන අර අපි උදේ ඇස්චර්ණ කතන්දරේ කිව්වොත් එහෙම ජාම වෙලාවක අපි නැගිට්ටවයිද? ඒ කියන්නේ මොලේ අවුල් වෙලා කියනවා නම් ඇතුලේ. ප්‍රශ්න වලින් පිරලා තියෙනවා. නෑ දැන් මෙහෙම තදින් ඒ මැසේජ් එක යන්නේ. දෙකට එකයි මම කිය 50කරක්වත් කියන්න ඕනද? ඒ හේතුව අර අපිට පුරුදු නෑ කොහොමවත් නෑ. අපි දෙකට නැගිටින්නේ නෑ. ඒක මොලේට මේ නියෝගයක් අපි අලුතෙන් නියෝගයක් දෙනවා. ඒක කරන්න ඕනේ. නියෝග කරලා ඒ වෙලාවට මොලේ අපිට කීකරු කරගන්න පොඩි පොඩි මන්ත්‍රයක් අතුරනකොට තමයි යන්ත්‍රය ක්‍රියාත්මක මන්ත්‍රය කියලා කියන්නේ එකම වචනේ කීප වතාවක් කියන එකට මන්ත්‍ර කියනවා. ඒක මන්ත්‍රයක් වගේ මතුනකොට අන්න යන්ත්‍රයේ ඇහිලා යන්ත්‍රය ක්‍රියාත්මක වෙනවා.